දේශනාව ශ්‍රවණය කරන්නට ඔබට ආරාධනා කරනවා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික ආශීර්වාදයෙන්. අද දේශකයන්න් වහන්සේ වතුරුගම කන්නිමහර වේලියනාරාම වාසී යටියන නිරුවන්ගොඩ සුදර්ශනා ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද ගම්පහ සිරිසිවිලි ස්වාමින්වයන් වහන්සේ සදහවතුනි පන්සල් සමාදන් වීමට පෙර දැන් අපි নমස්කාරය කියමු.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 සඳහා විශාල රාජකාරියක් කාර්යභාරයක් පුණ්‍ය කටයුත්තක් සිදු කරනවා ඒ හැම දෙනාගේම දායකත්වයෙන් මේ මුළු ලෝකයේම වාසය කරන්නා වූ ඒ සදහවත් අයට සංසාර දුක නැති කර ගැනීම සඳහා අවශ්‍ය කරනා වූ අර්ථයෙන් ධර්මයෙන් අවශාසනා ලබා දෙනා වූ උත්තර ප්‍රතිපදාව තමයි යෙදෙන්නේ. එන්නේ උත්තර ප්‍රතිපදාවට අනුව තමයි මේ ධර්ම දේශනාවත් සිදු කරනු ලබන්නේ. බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ ලෝකයේ සත්‍යයන් අතර සත්‍යයන් අතර ඉහළම තැන සිටින්නේ මනුෂ්‍යයා කියලා. ඒ දේශනා පාවිච්චි පාඨවලදී අපිට පැහැදිලිව දකින්න පුළුවන් දුර්ලභංච මනුෂ්‍යත්වං කියලා දේශනා පාඨයක් මේ පිටුවෙත් මහලැටි. එනතු මේ ලෝක ධාතු වල নানা ප්‍රකාර සත්‍ය මේ මේ තැන්වල උත්පත්ති ලබනවා. ඒ ලෝක ධාතු ගැන කතා කරනකොට ඒ සත්‍ය උත්පත්ති ලැබෙන තැන් මූලිකව දේශනා සමානිනවා. ඒ තුන තමයි කාම භූමි, රූප භූමි, අරූප භූමි. එතකොට මේ ලෝකවල මේ ගණනක් සීමාවක් ප්‍රමාණයක් කරන්න බැරි මේ ලෝක ධාතු වල සත්‍ය උත්පත්ති ලැබෙන තැන කියනවා. ඒ උත්පත්ති ලැබෙන සත්‍යයන් අතර ඊ타මත්ම එන්න උත්පත්ති ලබන්න බැරි බොහොම දුර්ලභ ස්ථානය තමයි මනුෂ්‍යාත්ම භාවය. ඒ ශාබුද්ධයන් මනුෂ්‍ය දේශනා කරනවා දුර්ලභංච මනුෂ්‍යත්වං කියලා. එතකොට මේ උත්තර මනුෂ්‍යත්ව භාවය ලැබුවත් හැබැයි බුද්ධෝත්පාද කාලයක ලැබුණේ නැත්නම් ඒ මනුෂ්‍යත්ව භාවයෙන් අපිට ප්‍රයෝජන ගන්න බෑ. බුද්ධෝත්පාද කාලවලදී මේ මිනිසත් බව ලැබුවත් ඒ කාලය තුල පින්නතුනේ තියෙන්නේ අසත් ධර්මය. සද්ධර්මය කියලා එකක් නෑ. ඒකට මේ අසද්ධර්ම මාර්ගය තමයි අපිට වඩන්න තියෙන්නේ ඒ උත්පත්ති ලැබෙන කාල සීමාවේදී එතකොට ඒ අය අපි භාවනාව ගැන කතා කරනකොට ඒ කාලේ කුසල භාවනාව නැහැ. එහෙනම් තියෙන මොන භාවනාවද? අකුසල භාවනාව, රාග භාවනාව, දේශ භාවනාව, මෝහ භාවනාව. ඒක තමයි අකුසල භාවනාව කියන්නේ. හේතුව අසත් ධර්මයේ රජ කරන කාලේ තියෙන ඒවයි. ඒතකොට ඒ අයට වැඩිනා මාර්ගයක්. ඒ මාර්ගයට කියන්නේ අනාර්ය මාර්ගය. මොන මාර්ගයේද අනාදි මාර්ගය. මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වාචා, කම්මන්ත ආජීව වායාම, මිච්ඡා සමාධිය. මෙන්න මේ අනාදි මාර්ගය වැඩෙනවා ස්වභාවයෙන්ම මොකද කරන්නේ? අකුසල භාවනාව. එතකොට ඒ අය භවයට යනවා. එයා කියන්නේ කාමෝග, භෝග, ditthියෝග, අවිජ්ජාෝග. එතකොට යන්නේ කොහටද? සතර අපායටමයි. ආයේ මෙහි නතර වෙන හම්බෙන්නේ නැහැ. ඒක තමයි ලෝකයේ ස්වභාවය. කම්මං සත්‍ය විවිධති යදිදං හේන පණිතා කියලා දේශනා කිරුවයි. කර්මා රූපේ සත්‍ය අහින කරනවා ප්‍රණීත කරනවා එහෙනම් අකුසල භාවනාවෙන් මුදින්නා වූ අයං ප්‍රහර දෙන්නේ සතර අපායට. ඒ නිසා ශාන්තිනායකන් වහන්සේ පැහැදිලි කරනවා මේ ප්‍රත්‍යඥ අයගේ මහගෙදර සුඛී ගෙදර හා සමානයි කියන සතර අපාය. ඉතින් මේ වගේ වටිනාකම මේ වගේ ධර්මයේ තියෙනා අතුලාන්තයේ ක්‍රියාත්මක වෙන්නා ස්වභාවය බුදු දර්ශනීය කණු අපි තේරුම් ගන්න ඕනේ. එහෙනම් මේ පින්වත් හැම දිනාම බුද්ධෝත්පාද කාලයක උත්තර මනසාත භාවයක් ලැබුවා. ඒ ලැබුවා වූ අපි මේ මනසාත භාවයෙන් ප්‍රයෝජන ගත්තාද කියන එකත් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේ තුන්වෙනි පොඩි කතාවක් කියන්න බුද්ධෝත්පාද කාලයක බුදුහාමුදුරුවෝ ජීවමාන කාලයක සිදු වුණා වූ දෙයක්. ඒ කතාවේ චරිත දෙකක් තියෙනවා. එක චරිතයක් තමයි අචේල කශ්‍යප අනිත් එක තමයි චිත්ත දහපති. අචේල කශ්‍යප චිත්ත දහපති. මේ අචේල කශ්‍යපයි චිත්ත දහපති කියන මේ දෙදෙනා පුරා කාලයේදී පිළිදෙන්නේ පුරා කාලයේදී මොනම හේතුවකින් දෙන්නට දෙන්න අතහැරලා යන්න සිදු වුණා. ඒ කියන්නේ මම හිතන්නේ දෙමව්පියෝ ගංගට අතහැරලා පිටපලාත්වක ජීවත් වෙන්නට යන්න ඇති. දැන් කොහොමද මේ දෙදෙනා දෙපත්තට ගියානේ? අවුරුදු 30කට පස්සේ මේ අය මුණ ගැහුණා. උත්තර කාලයේ ඉඳ අවුරුදු 30කට පස්සේ. එතකොට අවුරුදු 30ක් ගියා කියන්නේ සෑහෙන කාලයක්. ඒ අය දැන් උණු මේ ලබුරෝ නෙවෙයි තාමත්ම සැදි දැඩි තරුණ වයසටපත් වුණා දෙන්නේ. මේ දෙන්නා මුණ ගැහිලා ඉතා වැදගත් සාකච්ඡාවක් කළා. දැන් අපේ සමාජය තුලත් ඔය ගංගාට අතහැරලා පිට පළාතකට ගිහිල්ලා ආයේ අවුරුදු 3කින් වෙනගෙන ඔය අය කරන සාකච්ඡාවට වැඩිය මාත්පසින් වෙනස් සාකච්ඡාවක් තමයි මේ ධර්ම දෙන්න කරේ. දැන් අපි කියන්නේ පිළිම දෙන්නේ ජනතාවේ අවුරුදු 3ට පස්සේ මොනවද වුණත් නාද කතා කරන්නේ. ඉතින් මේ භෞතික ලෝකයේ තියෙන විවාහය ගැන කතා කරන්නේ රැකී දක්ෂාව ගැන කතා කරන්නේ ජීවිත ගමන යාන වාහන ආදී දේවල් තමයි ඒගොල්ලන්ට මාතෘකාව වශයෙන් ඉන්නේ. ඒක තමයි සාමාන්‍ය මේ ප්‍රත්‍යඥ සමාජයේ තියෙන මාතෘකාව. මේ ගෑනු ළමයි දෙන්නේ උදැවුනත් ඒකේම තමයි ඉන්නේ. ඒක තමයි ඇත්ත බුදු නෙවෙයි. නමුත් පුදුම වැඩගත් සාකච්ඡාවක් මෙතන සිදු වෙනවා. ඒක අපිට මාත් වැඩගත් වෙනවා. කතා කරන්නේ තියෙන්නේ මේ ජීවිතයේ ගුණමගාගෙන සද්ධර්ම මාර්ගයට අවතීර්ණ වීමටනේ. ඒතර මේ චිත්ත ගහපු දෙහන අචිල කස්සපගෙන් එයා ඒ කාලේ අතවසින් මේ පින් පුණ්ඩාන බුද්ධයාණන් වහන්සේ ලෝකේ පළවෙනි කාලේදී දශකක් ආගින්න ශාස්ත්‍රවරු හිටියා. ශාස්ත්‍රඥ වහන්සේලා පානලා හිටියා. ඊගාන්ට පරිබ්‍රාජක ඊළඟට ශ්‍රමණ බ්‍රාහ්මණය নানা ප්‍රකාරය මේ සත්‍ය දාදේශීව යෝගාජීතයන් ගත කරන පිරිසක් බොහෝ හිටියා කියලා මේ ඔය බුද්ධයන් වහන්සේ දේශනාවල පැහැදිලි වෙනවා. එතකොට මේ මේ දෙන්නගෙන් එක්කෙනෙක් තමයි අර අචේල කස්සප චිත්ත බහපතිගෙන් අහනවා එයාගේ ආගම කුමක්ද? එයා කොයි ශාස්ත්‍රවරයා යටතේද ගුණ දහම් වඩන්නේ කියලා අහුවා. එතකොට එයා කියනවා මම නිකන්ත නාත පුත්‍රගේ ශ්‍රාවකී. මම නිකන්ත නාත පුත්‍රගේ ශ්‍රාවකී. එතකොට මේ නිගණ්ඨ නාථ පුත්‍රගේ ශ්‍රාවකත්වයේ ලබාගෙන කොච්චර කාලයක් වේවාද? අවුරුදු 30යි. උත්තර කාලයන්ද අවුරුදු 30යි. හරි දැන් ඔය අවුරුදු 30ක් ඇතුළතදී ඒ ශාසනය තුළ ප්‍රතිපදාවකදීලා ඔයා ලබාගත්තා වූ ආධ්‍යාත්මික දියුණුව කොහොමද කියලා අහුවා. ලොකු ප්‍රශ්නයක් මේ ආධ්‍යාත්මික දියුණුව කියන වචනය. ඔයා කියන ආධ්‍යාත්මික දියුණුවක් ගැන මට ප්‍රකාශයක් කරන්න බැරිය. ඒකට ආයාම ඔයයි කියන එච්චර කාලය මොනවද කරන්නේ? මේ ශාසනය තුළ ප්‍රතිපදා ලැබුණා නම් ශ්‍රාවක මහාවක් ලබා ගත්තා නම් මොනවද ලබා ගත්තා වූ දිනුව. එහෙම හේතු දිනුවක් නෑ. හැබැයි මෙන්න මෙහෙම දෙයක් නෑ වෙලා තියෙනවා. මගේ ඉස්සනම් මේ ඉසේ තුන කිස්ටිකන කපලා තියෙනවා. ඉස සත්‍යයක් ගන්න තියෙන කෙනනේ. ඉසු කරලා තියෙන්නේ ඒ වගේම මේ ඇඳි වස්ත්‍රයක් ගලවලා දාලා තියෙනවා. ඒ වගේම මේ මොනර පිළ කලඹකුත් දීලා තියෙනවා. ඉතින් මොක තමයි නිගන්ත නාථ පුත්‍රයේ ශ්‍රාවකයාට ලැබෙන දේවල්. ඉතින් යා වෝම කල්පනා කළා අනේ පව් කියලා හිතන් ගැටුනේ නේද? ඊට පස්සේ ඊටහා දෙයක් නම් මට ලැබුණේ ඒ ශාසනයෙන්. ඊට පස්සේ මේ චිත්ත බාපති අහනවා අචේල කස්සපගේ අචේල කස්සප නැවතත් අහනවා අනිත් පැත්තෙන් චිත්ත බාපතිගේ උත්තරේ හඳුනානේ එයා කොයි ශාසනය තුළ ප්‍රතිපදාවකදන යෝගාවචරයද කියලා අහනවා. කාගෙන් දහන්නේ? මේ අකීල කස්සප චිත්ත ගණපතින් අදාළයක් ප්‍රශ්නයට උත්තර දුන්නානේ. එයා කියනවා මම ශාන්තිනායක බුදු පියාණන් වහන්සේගේ ආදේශාවදී මොනවද නිර්මාණය වුණා? ගරුගාම්භීරව මම ශාන්තිනායක බුදු පියාණන් වහන්සේගේ ආදේශාවදී ඔයා කොච්චර කාලයක් වෙනවද ඔය ශාසනයේ ඔය ප්‍රතිපදාවට ගිහිලා ආදේශාවක භාවය ලබාගෙන? ඔයා වගේම අවුත්තියක් එයා මේ කාල සීමාව තුළදී ලබා ගත්තා වූ යම්කිසි ගුණ ධර්මයක් තියනවාද? ඔව් නැත්නම් මොකද? තියෙනවා. එයා කියන ආධ්‍යාත්මික දිනුවයි ලෝකෝත්තර දිනුවයි දෙකම ප්‍රකාශ කරනවා. මොකද කියන්නේ මම විවිච්ච කාමයේ විවිච්ච අකුසලේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පතමඥානං උපසම්පදියති. ඔය ඥාන භාවනාවේ පළවෙනි ඥානයේ තියෙන ස්වභාවය. විතක්ක ਵਿਚාර සහිත පීතිසුඛ ඒකාග්‍රතාව සහිත පළවෙනි ධ්‍යානයට මට සමවදින්න පුළුවන්. ওই විදිහට දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, චතුර්ථ ධ්‍යානෙ කියන ධ්‍යාන වලට මට ඕන වෙලාවක් සිතු පරක්කයෙන් ඒ සමවැදිලා බොහෝ කාලයක් ඒ සමාධි සෝයෙන් සූපත් වෙලා ඉන්න පුළුවන් කියලා කිව්වා. පළවෙනි කාරණේ එකයි දැන් මේ තුන් තුන් ගන්නවා මේ ශාසනයේ තියෙන තුන් තුන් මේ සමත භාවනා විදර්ශනා භාවනා කියන දෙකක්. ඉතින් ඔයා භාවනා කරනවා නම් ඔය පළවලට යන්න පුළුවන් හැකියාව තියෙන්න ඕන. ඒ සම්පූර්ණ සමාජයේ තියෙනා වූ විශේෂ ගුණධර්මයක් මානසික දියුණුවක් ඥානලාභිත්‍ය. උදාහරණ මේක සතරස්පත්තන් සූත්‍රයේ ආනාපාන පද්මේ මේ නිර්දේශ කරලා තියෙනවා. පළවෙනි කාරණේ ඒකයි. එතකොට ඒක ලෞකික සමාධිය. ලෝකෝත්තර පැත්තෙන් දිනු කර ගැනීමක් නෙවෙයි මනසක්තියක් කිරීම සඳහා ප්‍රධාන භාවනා ක්‍රමයක්. ඒක චිත්ත භාවනා කියන්නේ ඒකයි ලෞකික සමාධිය. චතුත්ථ ධ්‍යානයේ හිත සමාධිගත කරන්න පුළුවන්. ඊළඟ කාරණේ ඊටම වැදගත්. ඒ ශ්‍රේෂ්ඨ දර්ශනය කොතන තියෙන්නේ? ඊළඟ කාරණේ කියන්නේ මම මේ ලෝකයට නොයන තැනට වැඩ කරගෙනයි කියන්නේ. සක්කාදිට්ඨි විචිකිච්ඡා ශීලබ්බත පරාමාස කාමරාග පටිය. මේ සංයෝජන 10න් පහක් මම නැති කරගෙන තියෙන සමුච්ඡේද ප්‍රහාණය කරගෙනයි තියෙන්නේ. හරිද? ඊළඟට මෙහෙම එකක් කියනවා. තව කාරණයක් බුදු පියාණන් වහන්සේ පිරිනම් පාන්න ඉස්සරලා මම මරුණොත් මේ කාරණේ ඉතාමත් වැදගත් තැනක් බුදු පියාණන් වහන්සේ පිරිනම් පාන්න ඉස්සරලා මම මරුණොත් උන්වහන්සේ මගේ මලගමට වදිනවා මගේ අවමගුල්ලුසේට අවමගුල්ලුසේට වැඩලා ඒ ප්‍රධාන දේශනාව කරන්න කවුද බුදු පියාණන් වහන්සේ හැබැයි පින්තුනේ පොත තියාගෙන අපේ බුදු පියාණන් වහන්සේ කවදාකවත් බොරුවක් නම් කියන්නේ නැහැ. උදේලන් යම් කිසි අවස්ථාවක ධර්ම දවසාදී පන්සලේ හාමුදුරු වඩි මොනා කියන්නේ දන්නේ නැහැ. අපේ බුදුහාමුදුරන් නම් බොරු නම් කියන්නේ නැහැ. මම ගන්න බුදුහාමුදුරුවෝ. ඒ කාලේ බොහෝම ප්‍රසිද්ධ මතයක් තිබුණා සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ කිසිම හේතු අංශාවක් මේ අනිත් මේ ලබ්ධකයන් මේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් අතර ඉතාමත් ප්‍රතිලිතනා වූ කීර්ති ප්‍රශංසා තිබුණා මොකද්ද ශාන්තිනායකයන් වහන්සේ කිසිම හේතුවන්සාවක් කිසිම අවස්ථාවක බොරුවක් නම් කියන්නේ නැහැ. බුදුහාඳුරෝ මගේ අවමගුන් විශ්වයට පැනලා ප්‍රඥාන දේශනා පවත්වන ප්‍රමුඛ දේශනා පවත්න්නේ මේ චිත්ත දහපති මේ ලෝකයට නොයන තැනට වැඩ කරගෙනයි කියන්නේ. මොකද අනාගාමී උත්තරීකේ කියලා උන්වහන්සේ මගේ චන්තාපදානිය ගැන පැහැදිලි නිරවුල් දේශනාවක් පවත්වනවා. දැන් බලන්න එතන තියෙන මොකද්ද? ඒ උත්තර ඵල ලබාගෙන, කියන්නේ සෝවාන් සකලදාගාමි අනාගාමි තත්ත්වයට මේ චිත්ත ගහපතිපත් වෙලා හිටියේ. එතකොට අර අහනවා, අර කල්පනා කරනවා මිහි කලුකෙස්සති සුදු ඇඟුම් අදින මේ කාමභෝගී ජීවිතය ගත කරන්නේ. එදිනෙදා මේ ව්‍යාපාරික කටයුතු විලෙන් දාම් කරන මේ මේ ජීවිතය ගත කරන මේ වගේ අය මේ වගේ ආධ්‍යාත්මික දිනු ප්‍රකාශ කරන්න පුළුවන් නම් කිසිමදු කරගත්තා වූ අහවත දරන්නා වූ මේ ආර්යයන් වහන්සේලා තුල මොනතරම් ආධ්‍යාත්මික දිනුවක් ඇද්ද ඉන්නකී බලන්න මොනතරම් ශේෂ දර්ශනය දෙකේ විපත්තරම් එතකොට එදාම යන ඉතින් දැන් ඉතින් මුදු කරන්න දෙයක් නෑ සුදුලන්තින් සූර ප්‍රවාගෙන මේ ශාසනයේ බුද්ධ ශාන්තිය බවට පත් වෙනවා මහරහත් භාවයට පත් වෙන පින්වම් පෑව. ඔන්න තමයි කතන්දරේ. එතකොට මේ සත්පුරුෂ සංසයෙන් තියෙන වටිනාකම දැන් බලන්න ඒ තරුණ දරුවෝ දෙදෙනා මුණ ගැහුණාට පස්සේ කතා කරපෙන්නේ. ඉතින් ඒ එතනදිත් අපි තීරණ ගන්න ඕනේ දැන් ඔය අයත් ඔය අයත් කවදා හරි මැරෙනවා නේද? මැරෙනවා අනිවාර්යෙන් මැරෙනවා. මරණ ධම්මෝනි මරණං අනිතීතෝති අබින්නම් පච්චවිචිතග්ගං ඉච්ඡාවා පුරිසේනවා ධනත්තේනවා සම්බුද්ධ තේනවා. දැන් එන මරණ ධර්මයට අපි කවදාවත් මුහුණ දෙනවා. එදාට දැන් මල ඇඳට පත් වෙලා සිටින අවස්ථාවක මට ඉඳ වෙන කවද හරි. ආවම වගේ ඉඳනවා. මොකක්ද දහන්නේ? ඉස්ලාම අහනවා අර කරින් අර චිත්තගහපති ඒ දෙන්නාගේ සාකච්ඡාව තමයි මට කියන්න දෙන්නේ. එයා බෞද්ධයෙක්ද කියලා අහනවා. හැබැයි දැන් මල ඇඳට පත් වෙලා තියෙන බොරුව කිව්වොත් අනිවාර්යයෙන්ම යන අපාය. බොරු කියන්න ඕනේ නැහැ. දැන් හිතේ කෙනෙක් කියන්න දෙනවා මොකන්ද බෞද්ධය කියලා. දැන් ওই බෞද්ධකම කොච්චර කාලයක්ද අරගෙන තියෙන්නේ? උපන් දවසින් දන්නේ. උපන් දවසින් නම් තියෙන බෞද්ධකම. දැන් අවුරුදු 60ක් විතර කියනකොට ඔය 60ට බෞද්ධකම ඇති කරගෙන මේ ශාසනයේ ශාවක භාවය ලබාගෙන ඔයා ලබාගත්තා වූ ආධ්‍යාත්මික දියුණුව ගැන මොකද්ද ඔයාට දැන් ප්‍රකාශ කරන්න තියෙන්නේ? මේ උත්තරේ තියෙනවා. ඒක තමයි පින්තුනේ අපේ තියෙන පරිහානිය. බෞද්ධයෙක් වශයෙන් ළමට තිබ්බට වැඩක් නෑ මේ ශාසනයේ ස්ථාවර වෙන්න සෝවාන් සකෘදාගාමි අනාගාමි රහත් වෙලා නිවන් දකින්න ඒ සඳහා තියෙන ප්‍රතිපදාව ඒක තමයි සමත භාවනා හා විදර්ශනා භාවනා බුදුහාමරණ ශාසනයේ ඔය දෙක නිදේවමානවද තියෙන කාල සීමාව තමයි මේ තුන මේ ලෝකෙට පහළලා තියෙන්නේ ශාසනයක් ඇති කාලයක මිනිසෙක් වශයෙන් උත්පත්ති ලැබනවා නම් ඔය අය පෙර භවයේදී දාන ආදී කටයුතු කරලා පින්දහම් කරලා ප්‍රාර්ථනා කළා තියෙනවා මේ දානියාගේ ආශංසයෙන් මට නිවන් සබ ලැබේවා කියලා. එදා දන් දීලා තියෙනවා සීල රැකලා තියෙනවා. දන් දීලා තියෙනවා සීල රැකලා තියෙනවා. සීල රැකීම නිසා කොහරදායේ සුභිතට ආවා. ශාන්තිනායකයන් වහන්සේ මතක් කරනවා හොඳ තැනකට යන්න සත්‍ය ස්වර්ගයේ හොඳ තැනකට යන්න නම් සීල හා සමාන පින්කමක් මේ සග්ගා රෝහණ සෝපානං අඤ්ඤං සීලං සමන්කුතෝ මොනිනි හොඳ තැනකට යන්න ස්වර්ගයකට යන්න හොඳ යහපත් භූමියකට යන්න සීලය හා සමාන ඉනිමක් නැහැ එහෙනම් ඒ පින්තුන් මේ සත්‍යස්වර්ගිනී තුන් ලෝක ධාතුවේම ඉහළම තැනකට ආවේ ගුණා කරලාද තමා විසින් පෙර භවයේදී මේ වගේ උත්තර ආශාත මහාවයන් ලබා ගන්න හොඳ සීලයක් ආරක්ෂා කරා. ඒක ප්‍රතිලාභයක් වශයෙන් ප්‍රසාද පූජාවක් වශයෙන් ඇයට දැන් මේ මනසාත මහාවක් ලැබුවා. ඒ මනසාත් භාවයේ ලැබූ ඔයට ඔය පිණුතුන්ට පිණුතුන්ගේ සපවත් ජීවිතයක් කියලා අපි කියනවා. මානසික වශයෙන් ඉපත්ති ලැබුවට අපිට මේ ජීවිත පැවැත්ම යහපත්ව පවත්වාගෙන යන්න අවශ්‍ය කරන බල ශක්ති ප්‍රමාණය. ඒ තමයි ආශය වර්ණයේ සැපේ වලේ බුද්ධිමත් භාවය. දැන් ඔය එකක් දෙකක් හරි අනුලෝමයක් තිබ්බොත් ඒ ජීවිතේ සාර්ථක ජීවිතයක් කියලා අපිට කියන්න බෑ ධර්මානුකූලව. හැබැයි ඔය තුන්තුන්ට ඒ ටික නිවඩුව ලැබිලා තියෙන බව මේ තුන්තුන් දිහා බලවම හොඳට පේනවා. ඒක මේකෙන් අඩුවක් කියලාක් නෑ. ආශය, වර්ණය, සැපය, වලේ බුද්ධිමත් භාවය. හැබැයි ඒ බල ශක්තිය පහ තුනතුනේ දිව්‍යන් වහන්සේවත් මහා බ්‍රහ්මයාවත් අහිතු රත්ත්වයක් ලැබුණේ නැහැ. දෙමාපිය දෙන්නේත් නැහැ. ඒ තුනතුන් කලාව වෙනකට තමයි ප්‍රතිලාභයක් වශයෙන් ওই සම්පත් පහ ලැබෙන්නේ. දැන් එනම් දන් දුන නිසා අර පහ ලැබුණා මොනවාද? ආයුෂය, වරණය, සැපය, මොලේ බුද්ධිමත් භාවය ඊට පස්සේ තියෙන්නේ සිල් රැකෙන නිසා සුගතියට ආවා. පෙර භවයේදී දන් දීලා තියෙනවා සිල් රැකලක් තියෙනවා. ඊට පස්සේ ප්‍රාර්ථනා කරනවා නිවන් ලැබේවා කියලා. හැබැයි ප්‍රාර්ථනා කළා නිවන් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒකට ක්‍රමයක් තියෙනවා මොකද භාවනාව. දාන සීල භාවනාව. එහෙනම් බුද්ධෝත්පාද කාලයේක ওই ටික තමයි අපිට කරන්න තියෙන්නේ. සෙලස් ධර්ම නිකන් නැති කරන්න බෑ. සෙලස් ධර්ම නැති කරන ක්‍රමයක් තියෙනවා බුදු පියාණන්ගේ දේශනා කරලා තියෙන තදංග නිෂ්කම්මන සමුච්ඡේද. තදංග කියන්නේ දාන දන්දන අවස්ථාවේදී ඔය තුන්තුන්ගේ සිත් තුළ ලෝභ දෝෂ මොහ කියන අකුසල මූල යටපත් වෙනවා. යටපත් වෙන අලෝභ දෝෂ මොහ ශ්‍රද්ධාව කරුණා මෛත්‍රිය ආදී ගුණධර්ම සමූහයක් හදගන්නවා. නිවන් දැකීමටත් උපනිශ්‍රේ වෙන්නා වූ ගුණධර්ම. එනිසා දානයේදී සිදු වෙන්නේ මොකද්ද? පිළිත් ධර්ම තදංග. තදංග වශයෙන් යටපත් වෙනවා. හැබැයි ඒක හොඳයි. වරද්දක් නෑ දාන දෙන්න බෑ නේද? මොනවද වෙන්නේ කියලා බලන්න. ඒකට දානෙ දුන්නාම තදංග වශයෙන් පිළිත් ධර්ම යටපත් වෙනවා. ඊළඟට විස්කම්බන ප්‍රහාණි කියලා පාඩක් තියෙනවා. ස්කන්ධල ප්‍රහාණය කියලා කියන්නේ අර සමත භාවනාවේ. දැන් මේ පින්තුන් වල තියෙන සම 47 කර්මස්ථාන කියලා. ඒ මොනියම් වූ කර්මස්ථානයක් ආද කරගෙන ඒ අරමුණක් වශයෙන් අරගෙන පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, චතුර්ථ ධ්‍යානෙ හිත සමාධිගත කරගන්න පුළුවන්. ඒ චතුර්ථ ධ්‍යානෙ හිත සමාධිගත වුණාම අර ඒ සිත් තුළ විද්‍යමාන වෙන්නේ උපේක්ඛා ඒකාග්‍රතාව කියන தත්ත්වය. එතකොට කාමච්ඡන්දය ව්‍යාපාදයේ තීන මිද්ද උද්දච්ච කුටි විචිකිච්ඡා කියන මේ ධර්ම පහ යටපත් වෙලා පළවෙනි ධ්‍යාන දෙක තුන හතරවෙනි ධ්‍යාන සංවර්ධින්න පුළුවන් මදහස් සිතක් ශක්තිමත් සිතක් සමත සමාධියේ ඉහළම තැනට යන්න පුළුවන්. එතෙන්ද කියන්නේ කෙලෙස් ධර්ම යටපත් කිරීමක් පමණයි. ඊළඟට තදංග කියන්නේ දානේ දීමේදී තාවකාලික යටපත් වෙනවා. ඊළඟට සමත භාවනාවෙන් නිස්කම්බන ප්‍රහාණයෙන් ඒ අර්ථයන සමුච්ඡේද ප්‍රහාණය කරන්න නම් විදර්ශනා භාවනා කරන්න ඕනේ. සමුච්ඡේද මුලින් උපදාදා උපදාන නම් මුල භාවනා කරන්න ඕනේ විදර්ශනා භාවනාව. හැබැයි විදර්ශනා භාවනාව ලෝකයේ පහළ වෙන බුද්ධෝත්පාද කාලයක පමණයි. ඒ සමත භාවනාවෙන් සිදුවීම කරගෙන පංච අවිච්ඡා අසමාපatti ලබාගත්තා යෝගාචර බුද්ධාලෝ උපදින්නත් ඉස්සෙල්ලා හිටියා. මේ පිළිතුරු අහලා තියෙන බුද්ධ චරිතය ගැන ගන්නකොට ආලාර කාලං උද්දකාරාම් පුත්‍ර භාර්ගව අතිසාපසය নানা ප්‍රකාර ඒ ඒ සිදුවීම් කරගෙන යෝගාව ජීවිතය ගත කරපුවා හිටියා. ඉතින් ඒ අය කිරිස් සමුත්‍ය දක්රණය කරේ නැහැ. යටපත් කරගෙන ධ්‍යාන ඵල ලබා ගත්තා. ඒ කියන්නේ අසමාපත්තියනේ. ඒ වලින් නිවන් දකින්න බෑ. සමතෙන් නිවන් දකින්න බෑ. ලෞකික සමාධියෙන් නිවන් දකින්නේ. ඒවා తాවකාලිකව කිරිස් යටපත් කිරීමක් පමණයි. එනිසා බුදුහාම දේශනා කළ තියෙන පතව්‍යා ඒක රාජ්‍යේන සද්දස්ස ගමනිනවා සබ්බ ලෝකාධිපත්‍යේන සෝතාපට්ටි ප්‍රණවරං කියලා දේශනා පාඩයෙන් තුනේ මහා බ්‍රහ්මයා හෝ මහා බ්‍රහ්මත්වයට යනවත් ඒ ධ්‍යානලාභිත්‍ය ඇති කරගන්න බෑ මහා බ්‍රහ්මයා හෝ ඊළඟට ශක්‍ර දේවින්ද්‍රත්වයට හෝ ශක්තිත රජකමට හෝ පත් වෙන නම් ඒක ලෞකික සම ලෞකිකත්වයක් පදනම් කරන්නේ ඒ ඵල ලැබෙන්නේ ඒ අය සෝවාන් වෙලා නැත්නම් ඒ අය අනිවාර්යයෙන්ම සතර පායට යනවා. මම විතර මතක් කරේ ඒ බහුමත්වයට යෑමේදී පළවෙනි ශිෂ්‍යකම තියෙන විහාන බල ඇතිකර ගැනීම. එතකොට ඒ ඔක්කොම ලෞකිකයි ලෝකේ තියෙන දේවල් අනිත්‍ය දුක්ඛනාත්මයි පිළිනවා කවදාකවත් නිත්‍ය නිත්‍යකම් පැත්තේ දෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන්නේ ලෝකයට ශාන්ති නායකයන් වහන්සේ කෙනෙක් පහළ වෙන පමණයි පිළිතුරු විදර්ශනා භාවනා කරන්න පුළුවන් නේ. ඒකට විදර්ශනා භාවනාවෙන් සිදුවෙන ධර්මතාව මොනවාද? අපි සසරට ගෙනියන්නා වූ කිලස් ධර්ම 10ක් තියෙනවා. කිසිම භාවනාවකින් මේ කිලස් ධර්ම නැති කරන්න බෑ විදර්ශනාවෙන් හැර. ඒ විදර්ශනා භාවනාවෙන් නැති කරන කිලස් ධර්ම 10 මොනවාද? සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පිටිග, රූප රාග, අරූප රාග, නානුද්දච්ච අවිද්‍යාව. ඒ 10 තමයි අපි සාංශාරිකව සසරට ගෙනියන රහන් 10 සංයෝජන 10. ඒද ඒ 10 නැති කරන්න ප්‍රතිපදාවක් තියෙනවා නම් ඒ එක ප්‍රතිපදාව විදර්ශනා භාවනාව. තිබුණාන වහන්සේ පැහැදිලිව දේශනා කළ තියෙන සමාවස්ස දර්ශන සම්පදාය ප්‍රයසු ධර්මා දුහිතා භවಂತಿ සක්කාය දිට්ඨි විචිකිච්ඡාන්ත ශීලබ්බතං වාපි යදජ්ජි කිංචි චතු අපායේ හිත විපෘත්ත තථා විඨානානි අවබ්බෝ කාතෝ ඒ රත්න සූත්‍රයේ සංගුණ ප්‍රකාශ කරන උතුම් දේශනා පාඩය එතනදි තියෙන්නේ දර්ශනා පහතබ්බා කියන සම්භාසූත්‍රයේ එතකොට දර්ශනයෙන් ඇති කරගන්නා සංයෝග තුනක් තියෙනවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස සීල සූත්‍රයේ විතර පහදලි කරනවා සෝවාන් සකෘදාගාමි අනාගාමි ප්‍රහත් භාවය ලබා ගැනීම සඳහා නිර්දේශ කළ තියෙනා භාවනා මොකද්ද පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍ය දුකනාත්ම වඩන්වත් ලෝකයේ සිට හේවත් පංච උපාදාන ස්කන්ධයේ බුද්ධශෝ භාවනාවට සම්බන්ධ කිරීම. දැන් මේ මතක් කරගෙන ගියේ ඔය ඇත්ත නිතිතුන්ට මේ සාංශාරිකව අපේ උත්තර ඵලයක් ලබාගෙන තියෙන බුද්ධෝත්පාද කාලයක එනම් මේ සසර ගමන නතර කිරීම සඳහා මේ තුන් තුන් කරන් තියෙන ඉක්ම දේ මොකද විදර්ශනා භාවනාව සම්බන්ධ වෙලා ආර්යයන් වහන්සේලා මුලෙහිලා ඒ ප්‍රතිපදාවට යන්න අවශ්‍ය වෙනවා. එතනින් තමයි මේ උත්තර බුද්ධෝත්පාද කාලයක මේ ශාසනය තුළ අපි යම් කිසි පණයක් ලබා ගත්තොත් මේ සසර ගමන නතර කිරීම ප්‍රයත්න කිසියාවක් තියෙනවා. අද ධර්ම දේශනාවේදී ඒ සඳහා අවශ්‍ය කරනා පසුබිම අභිකාරම දෙවියන් සංඝා තමයි මාත්‍රකාවක් වශයෙන් ගත්තේ අත්මාදෝ අමත පදං ප්‍රමාදෝ නත්තුනි පදං අත්තමත්තා මෙහි යන්ති මේ ප්‍රවත්තා වතාමත. තාමත් මේ විද දේශනාවක් පැහැදිලි විස්තරයක් කලින් පුදයක් ඉතා කාල සීමාව සීමාශයක නිසා අපි ඒක ටිකක් තේරුම් කරගමු. පින්තුනේ මේ සාංශාරික සත්‍යයා මේ ජීවිතේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. සාංශාරික සත්‍යයන් සම්බන්ධයෙන් ජීවිතේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඒ ක්‍රියාකාරීත්වයේ තියෙන කොතනද කියලා හොයාගෙන යන්න ඕනේ. ලෝකය කියලා කියන්නේ පින්නොත් මේ බුද්ධානුමත ලෝකයේ සිතයි කයයි දෙක එකතුව. බුද්ධානුමත ලෝකයේ මොකද්ද? සිතයි කයයි දෙක එකතුව. එතකොට මේ සිතයි කයයි දෙකේ එකතුවෙන් ලෝකය කියලා කියනවා මේක ක්‍රියාකාරීත්වය කියන සිත තුළ කය තුළ නෙමෙයි. එතකොට මේ කය දාලා පුනර්භවය කියන වචනේ තියෙනවානේ නැවත උත්පත්ති ලැබීම කියන වචනේ ඉතින් බුදුපතනෝසී කියන අවස්ථාවල දේශනා කරලා තියෙනවා. එතකොට මේ කයෙන් විකුත් වෙලා යන්නේ මොකද්ද සිත. ඉතින් දේශනා පාදින කරනවා මේව සුද්ධ අපේ විඥාන නිරත්තයි කලින් ගරන් කියලා දේශනා පාඨයක් කරලා කියනවා. ආයු ඉස්මාච විඥාන යදා කායංච දහන්තිමා අතිවිද්‍ය සදාශීති නිරත්තං කලින් ගරන්. ආයශයත් උෂ්ණියත් විඤ්ඤාශක්තියත් යම් කිසි දවසක මේ කයෙන් මුකුත් තුනක් පහළ ගියොත් අතහැරියොත් එදාට සොහොන් දර්කාලක් හා සමානම මේ කය දුරට වැඩිනවා. දැන් මෙතනින් අපිට පැහැදිලිනවා මේ සත්‍යයේ ක්‍රියාකාරීත්වය කොතනද තියෙන්නේ? කය තුල නෙවෙයි විඥාන ශක්තිය තුල කොහොමයි? ඒකට කියන්නේ අපේ නිසා මේ කයේ තියෙන ක්‍රියාකාරීත්වය කියන සවිඥානිකය කියලා කියනවා. ඒක සවිඥානිකත්වය පදනම් කරගෙන තමයි ලෝකේ ක්‍රියාකාරීත්වය දකින්න පුළුවන් වෙන්නේ. සවිඥානිකත්වය කියන්නේ චේතනා සකස් කිරීමේ ශක්තිය. සවිඥානිකත්වය කියන්නේ චේතනා සකස් කිරීමේ ශක්තිය. එතකොට එතෙන්දි පැහැදිලි වෙනවා එතනදී මරණ මොහොතක් ගැන හිතලා බැලුවොත් අපිට පැහැදිලිව දකින්න පුළුවන් බුද්ධ දේශනාව අනුව පින්නතුනි අපේ තියෙන ආයතන හයක් ඒ ආයතන හයෙන් පහක්ම වෙත් වෙනවා මේ කයට කය සම්බන්ධයෙන් තමයි මේ ආයතන හය කියන්නේ මොනවාගේ ආයතන හය ඇස කන නාසය දිව කය මන මුද්‍රී කියලා කියනවා චක්කේන්ද්‍රිය සෝතේන්ද්‍රිය ආදී රකින්නේ ద్వාර කියලා වචනයක් තිබෙනවා චක්කු ద్వාර, ශෝත ద్వාර, ගහර ద్వාර, ජීව ద్వාර, කාය ద్వාර, මනෝ ద్వාර කියලා ඉන්ද්‍රිය ద్వාර ආයතන කියලා මේ සත්‍යයේ ක්‍රියාකාරීත්වයක් ඇති ස්ථාන හයක් තියෙනවා. එතකොට මේ ස්ථාන හයින් පහක් මරණ මොහොතේදී දුක් වෙනවා. මරණ මොහොත එනකොට ඇහ, කන, නාසය, දිව, කය කියන ආයතන හයම දුක් වෙනවා කියන්නේ ක්‍රියා විහිිත භාවයටපත් වෙනවා. ක්‍රියාකාරීත්වය නැති වෙනවා. එතකොට වැඩ කරන්නා වූ ආයතන තමයි මන ආයතනය. ඒ මන කියන්නේ රූපය මන කියන්නේ රූපය ඉන්ද්‍රිය ద్వාරයක් මනෝ ద్వාරය මන ඉන්ද්‍රිය කියන තියෙනවනේ ඒකට ඒ රූපයට එනවා ඒක හුඟක් ප්‍රසාද ගතිය වැඩි වෙනවා නැත්නම් මොහොතේදී ආන්‍ය අවස්ථාවේදී වෙනාද ආසන්න කර්ම ආචින්න කර්ම කටත්තා කර්ම දරු කර්ම ආසන්න කර්ම ආචින්න කර්ම කටත්තා කර්ම දරු කර්ම ඔය හතර එකක් එනවා ඒකක් අහම කර්ම කියන වචනේ දැන් තියෙනවනේ කර්ම කියන්නේ තණ්හාව යුක්ත වන සිටිවිලි ඒකට මනට මනේ තියෙන ප්‍රසාද රූපේ මේ ධර්ම රූපේ සිටුවේ ඇදී පවතින අවස්ථාවේදී හටගන්නේ විඥාන ශක්තිය. විඥාන හටගන්න නම් රූපයක් තියෙනවා නේ. විඥාන හටගන්න බෑ නිකම් විඥාන පත්‍ය නාම රූප. රූපේ මොකද අභ්‍යන්තර රූපේ තමයි මන කියන රූපය, බාහිරින් ඉන්නේ ධර්ම රූප. ඒ රූප දෙක සිතනවා හටගන්න ශක්තිය. ඒක කියන විඥාන ශක්තිය. මනෝ විඥාන ශක්තිය. විඥාන හටගන්නට නාම ධර්ම පාශරස් වෙනවා. එතන කියන්නේ අන්නේ අවස්ථාවේදී එතන කියනවා කම්ම නිමිත්ත කියලා වචන කියන්නේ උතනයි. කම්ම කියලා කියන්නේ ආශ්‍රම කර්ම, ආචින කර්ම, කටක් කර්ම, ධර්ම කර්ම. හැබැයි නිමිත්තක් කියන්නේ රහත් ඵල ඵලෙදි පවණයි. අන්නන්ත ඵලයේ සමාපත්තිය සමාදනාම අනිත්‍යද යනවා නිමිත්තක් කියන්නේ විඥානට ගන්නවා. විඤ්ඤාණස නිරෝධේන නැති දුක්ඛස සංගායෝ දුක්ඛ කන්දස කියන්නේ පංච පාදනස්කන්ධේ පංචස්කන්ධේ හරගන්නේ සිතම කසෙන්නේ නැහැ. ඒකට සිතින් නිදහස් වෙන අවස්ථාව තමයි චේතු විමුක්තිය කියන්නේ තමයි. ඒ අවස්ථාවේදී පස්ස නිරෝධයක් වුණාට පස්සේ පස්ස නිරෝධයෙන් විඤ්ඤාණ නිරුද්ධනවා විඤ්ඤාණ නිරුද්ධනවා නාම ධර්ම භා නිරුද්ධනවා නාම ධර්ම භා නිරුද්ධනවා කියන සිත ක්‍රියාකාරීත්වයක් නේ. ඒකට කියන්නේ චේතු චිතේ නිදහස් වෙනවා කියන එකයි. ඒකට නමුත් අපි රහත් වෙලා නැහැ හැම අවස්ථාවකදීම මරණ මොහොතේදී ගුණ හතරක් එනවා කොහොමද මනෙට මනේ කියන ප්‍රසාද රූපේ ධන රූපයක් ආවා සම්ම නිමිත්තක් ඊට පස්සේ දකින්න නැති. එයා උත්පත්ති ලැබෙන තැන එයාට දකින්න පුළුවන් වෙනවා. ඒක තමයි ක්‍රමය. දැන් අපි දකින්න ඕනේ උන්නේ නිමිත්ත අනිත්‍යයට යන තැන විදිහට සිර සකස් කරගන්න ඕනේ. ඒක තමයි විදර්ශනා භාවනාවේ තියෙන විශේෂිත තැන. දැන් බලන්න ඕනේ මේකට බුද්ධ ආනන්ද දේශනා කරලා තියෙනවා. භවයට යන්නේ කර්මසහිත හිතක් නම් කර්මක් ශේකරපු හිත භවයට යන්නේ නැහැ. එහෙනම් සංකාර හිත තමයි තුනතුළු භවයට යන්නේ. විසංකාර හිත භවයට යන්නේ නැහනේ. විසංකාර ගතං චිත්තං ධම්මානං කයමජ්ජතා කියලා දේශනා කරේකයි. එහෙනම් අපි එනම් සිතක ක්‍රියාකාරීත්වය හරියට අවබෝධ කරගෙන චිත්තාන පචනාවේ ක්‍රියාකාරීත්වය හොඳට තේරුම් අරගෙන මේ සිත භවයට යනවා නම් භව නිරෝධය කරන්නේ සිත ක්‍රියාකාරීත්වය තේරුම් අරගෙන විදර්ශනා භාවනා කර යුතුයි. ඒසා එතන කියන්නේ අප්‍රමාදෝ පංච පදං ප්‍රමාදෝ මුත්‍රා පදං අප්‍රමත්තා නිවියති මේ ප්‍රමත්තා වතාවත. මෙතන අප්‍රමාදී භාවය කියන්නේ එළඹ සිටි සිහිය. එළඹ සිටින් කියන සිහිත කියන්නේ විදර්ශනා ප්‍රඥාව දැනගත්තා වූ හොඳ දෙගෙන සිහි කිරීම. දැන් බලමු අපි ඒ දැනගත්තා වූ හොඳ දේ මොකක්ද? දැනගත යුතු හොඳ දේ මොකද්ද? එනතුනේ සිත ස්ථාන හයක සකස් වෙනවා. බලන සිත, අහන සිත, ආඥානීය කරන සිත, රසවිඳින සිත, ප්‍රහස ලබන සිත. ඒ සිතක් සකස් වෙන හැටි චිත්තාන් පස්සනාව ගැන හොඳට අවබෝධයෙන් දකින්න ඕනේ. ඕනම සිතක් සකස් වීමේදී මේ ආයතන හය තමයි ඉස්ලාම පෙරටුව තියෙන්නේ. ආයතනයක් තියෙන පැන්නේ. දැන් මලමිනියට කිසිම සිතක් සකස් වෙන්නේ නැහැ. ಜಾති අන්දයාට හිතක් බලන හිත සකස් වෙන්නේ නැහැ. ಜಾති බිහිරට අහලන්ට සකස් වෙන්නේ නැහනේ. දැන් ඔය ඇයට මේ පිටුන්ට මේ ආයතන හය හොඳට වැඩ කරනවා. දැන් එක ආයතනයක් වැඩ කරන හැටි පොඩ්ඩක් හිතලා බලමු. ඉස්ලාම ගමු අපි ඇහැ. ඇහැ කියන්නේ රූපය. ඒ කියන්නේ මොකද්ද රූපය? ඒක සංහිතියක් වශයෙන් අපි නමක් දාලා තියෙනවා විවාහර කරගන්න මේ කයිටින් කොටසක් මේකට හඳුනා ගන්නනේ. මේකට හඳුනා ගැනීමට මේක කියන කැලසින්දියකුත් තියෙනවා. ඒ ලෝන් මේ දත් හමුමස්නහ රටකපු ඒ ඔක්කොටම නම් දාලා කියනවා කුමක් සඳහාද අපේ මුතුන් මිත්තෝ එකින් එකට එකින් එකට වෙන් කර හඳුනා ගැනීම සඳහා නමක් දාලා කියනවා ඒකට කියන්නේ සම්මුති නාම. ඒකේ සම්මුතිය කියන එක පින්වත්නි අපේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් සම්බන්ධ කරගෙන දකින්නේ. හැබැයි සම්මුතිය කියන එක පනවාගත්ත දේ ඒවා ඇත්තෙන්න බෑ. ධර්මයේ පැත්තෙන් යනවා නම් මේකට කියන්නේ රූපයක්. ඒ හැම දෙයකම කියන්නේ රූපය. එහෙනම් ඇහැ කියන්නේ සංයතිය පරමාර්ථ වශයෙන් රූපයක්. පරමාර්ථ වශයෙන් රූපයක්. රූපයක් තියෙනකොටම මේ යෝගාචරයට එකපාරට මතක වෙන පඨවි ආපෝ තීජෝ වායෝ කියන ස්වභාව සත්‍ය අතර ක්‍රියාකාරීත්වය. ඒ ඇහැ කියන්නේ පඨවි ආපෝ තීජෝ වායෝ කියන ස්වභාව සත්‍ය අතර ක්‍රියාකාරීත්වයක් ඒක Tamanට අයිති දෙයක් නෙවෙයි. මේක ස්වභාව ධර්මයක්. ස්වභාව ධර්මයකයි තුනක් මගේ කරගන්න එපා. තමාට අයිති කරගන්න යනවා නම් එතන මාත්‍ය ගුරු නැගෙනවා. එතකොට අහං කියන තැනට එනවා ඊට පස්සේ කර්ම එනවා ඊට පස්සේ අහං එනවා තමයි කර්ම තියෙනවා සංකාර බවටපත් වෙනවා. එතකොට බුදුහාමුදුරේ දේශනා කරන ධාතුමනසිකාරය ගැන හොඳ තීරණ අරගෙන මේ ඇහැ කියන්නේ කුමක්ද කියලා හරියට තේරුම් ගන්න. මොකද ඇහැ නිසා තමයි හිත සකස් වෙන්නේ. කන කියන්නේ එකක් තමයි කන නිසා තමයි හිත සකස් වෙන්නේ. නාසය නිසා තමයි හිත සකස් වෙන්නේ. ඒ හිත තමයි තණ්හාවට ගිල බලයට යන්නේ. එහෙනම් භවයට යන්නේ සංකාරසිත නම් විසංකාර කරගන්නේ කොහොමද? දර්ශනා භාවනාව සම්බන්ධ කරගන්න ඕන. එහෙනම් ඇහැ කියන්නේ රූපය. මොනවාද රූපය? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ශක්තිය තමයි. එතකොට පඨවි ශක්තිය ආපෝ ශක්තිය තේජෝ ශක්තිය වායෝ ශක්තිය පඨවි කියන්නේ තද ස්වභාවය ගත්තා වූ ශක්තිය. තද ස්වභාවය ගත්තා වූ ශක්තිය ඒ ශක්තිය තුළ නිතර විද්‍යමාන වෙන වේගයක්. ඕනෑ ශක්තියක් ඇතිතන තියෙන වේගයක්. වේගයෙන් යුක්තව ශක්තියක් නැහැ. ඒ පඨවි ධාතුව තුළ ස්වභාවය මොකද්ද? තද ස්වභාවය ගත්තා වූ ශක්තිය. ශක්තියක් ඇත්තන විතර නැති වෙනවා නැති වෙනවා නැති වෙනවා නැති වෙනවා ඇති වෙනකොට නැති වෙනවා නැති වෙනකොට ඇති වෙනවා ආනිකේන අනිත්‍යයි කියලා. යමක් අනිත්‍ය නම් දුකයි යමක් දුක නම් අනාත්මයි. එහෙනම් පටිවි ධාතුව අනිත්‍යයි දුකයි අනාත්මයි. ඒක තමයි ඇත්ත මේක තමයි ලෝකයේ තියෙන එකම සත්‍යදේ. ඒකාන්‍ය සත්‍යං න ဒ ුතියමත්ති. මොනනේ ලෝකයේ සත්‍ය දෙකක් තියෙනවා එක සත්‍යයි තියෙන්නේ ඒකම සත්‍යය ගන්න අනිත්‍ය. එහෙනම් මේ පටවි ධාතුවත් උතර වෙනස් වෙනවා වෙනස් වෙනවා වෙනස් වෙනවා වෙනස් වෙනවා අති වෙනකොට නැති වෙනවා නැති වෙනකොට ඇති වෙනවා අනිත්‍යයි යද නිච්ඡං තං දුක්ඛං යම් දුක්ඛං ප්‍රදවත්තා. යම අනිත්‍ය නම් දුකයි යම දුක නම් අනාත්මයි. දැන් අපි කතා කරන්නේ ඇහැ සම්බන්ධයෙන් විදර්ශනා පැත්තට සම්බන්ධ කරලා ධාතු මනසිකාරයේ ක්‍රියාකාරීත්වය කොහොමද? ධාතු හතරයි. ඒනම් පටි ධාතුවක් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. ආපෝ ධාතුවක් ඒ ධර්මතාවයේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. වායෝ ධාතුවක් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. තේජෝ ධාතුවක් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. ධාතු හතර කවදාකවත් වෙන්නේ නැහැ. වෙන් කරන්නවත් බෑ. එක ධාතුවක් එකතන එකට එක එක ධාතුවක් වැඩිපුර ගන්නා අවස්ථාවක් තමයි විද්‍යමානයේනේ මේ ධාතු හතරක ක්‍රියාකාරීත්වය මේ රූපයක් විතරම ඇතිවෙනවා කියනවා කියනවා කියන අනිත්‍යයි දුකයි අනාත්මයි. ඒකට අහගෙන ධාතු හතර ක්‍රියාකාරීත්වයක් ස්වභාව ධර්මයක් විතර වෙනස් වෙනවා වෙනස් වෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්මයි. එහෙනම් එහි තියෙන ප්‍රසාදෝපයක් ඒ ධර්මතාවයට යටත්. ඒකත් අනිත්‍ය දුක්ඛ අනාත්මයි. ඒ ඇහැට ඇදී පවතින අපේ සමහර ධර්මයෙන් ඒකේ ප්‍රසාද රූපයට වර්ණ රූපය. ඒ කියන්නේ වර්ණ රූපය එනම් මේ වර්ණ රූපය අනිත්‍ය දුක්ඛයි අනාත්මයි. එතකොට ඇහත් ඒ ත්‍රිලක්ෂණයට සම්බන්ධයි අනිත්‍ය දුක්ඛ අනාත්ම භාවයේ කර්මතාවයට යටත් ප්‍රසාද රූපයක් තියෙනයි ප්‍රසාද රූපයට ඇදී පවතින වර්ණ රූපයක් ඒ ධර්මතාවයට යටත් එනම් හටගන්නා වූ චක්කු විඥාන ධාතුවත් අනිත්‍ය දුක්ඛයි අනාත්මයි. ඒ එතකොට මේ චක්කු විඥාන සමග හටගන්නා වූ නාම ධර්ම පහත් නාම ධර්ම පහම ගන්න ඕන විඥාන ශක්තිය සකසනකොට හටගන්නා නාම ධර්ම පහ පස්ස වේදනා සංඥා චේතනා මනසකාර එනම් විඥානිය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මේ නාම ධර්ම පහත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි ඒ නාම ධර්ම පහේම ක්‍රියාකාරීත්වය නාම ධර්ම පහෙන් සිටුලි පහක් සිටුලි පහක් ඒ පහක් ඒ ධර්මතාවයේ ගැටක් නම් ඒ නිසා හටගන්නා සිතක් රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඤ්ඤාණස්කන්ධය. ආනි පංච පාදස්කන්ධය කියන්නේ සිතත් එනම් අනිත්‍යයි, දුකයි, අනාත්මයි. අනිත්‍යයි, දුකයි, අනාත්මයි එහෙනම් මුළු ලෝකයම අනිත්‍යයි, දුකයි, අනාත්මයි. එතකොට ඒක ඉන්ද්‍රිය භාවනාවට සම්බන්ධ කරලා අස කනනාසය දියකයි මන කියනා වූ ආයතනයක් සම්බන්ධ කරලා මේ භාවනාව දියුණු කරගත්තොත් ඕගොල්ලන්ට එන සමාධිය ඒ සමාධියට කියන්නේ විදර්ශනා සමාධිය. ඒ තමයි කියන්නේ ඉන්ද්‍රිය භාවනාව කියන්නේ ඒකයි ඉතාමත්ම කෙටියෙන් ඔයාලට මතකයේ අවදි කරලා මේ විදර්ශනා භාවනා කරලා සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් ඵලයට පත් වෙලා නිවන් දකින්න පුළුවන් පරිසරයක් අපිට ලැබිලා තියෙන බුද්ධෝත්පාද කාලයක මිනිස්සු වශයෙන් උත්පත්ති ලැබුවා අපි අවම වශයෙන් සෝවන් ඵලයකට පත් වෙන නිවන් දකින්න ඔයාලට අනිෂ්ඨාන කරගන්න ඒ උත්තර ඵල ලබා ගැනීම සඳහා මේ සද්ධර්ම දේශනාව මූලපකාරී වේවා කියන ආශිර්වාදයෙන් මේ දේශනාව අවසන් කරන ඔබ හැමට සම්බුද්ධ ಶರಣයි සම්මන් පීඨයි සුන්දරකරණයි අද ධර්ම දේශනාවේ ප්‍රධාන මුලින් වේදනාව අපවත් වී වදාළ මේ ශිරිපුර නා වේන ආරණ්‍ය සේනාසනාධිපති අතිපූජ්‍ය නා වේනේ අරිය ධම්ම නාහිපාණන් වහන්සේ පතන මතු බුදුබව ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ඉතිරි තමයි මේ පින්කමේ ආශිර්වාදාත්මක පින්කමක් වශයෙන් ධර්ම දේශනාව සිදු කරන ලබන්නේ නා වේන ආරණ්‍යසේනාසනේ වාසී පූජ්‍ය රත්ගල්ලේ ඉන්දානන්ද ස්වාමීන් වහන්සේතු ආරණ්‍යසේනාසන වාසී සීලමු වික්ෂුණාංශලාට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් පුතු මේ පින්කම සිදු කරන ලබනවා. ඒ මුලින් නම් සඳහන් කළා වූ ඒ සීලමු පින්තුන් මේ අභිනතාර්ථයන් ඒකාන්තයෙන් කිසිදෝවා අපවත් වදාළ අතිපූජ්‍ය නාවුනේ ආරණ සීනාසනාධිපති අතිපූජ්‍ය නාවුනේ අරිදම නායක ස්වාමීන් වහන්සේට බුදුබව ලැබේවා අපි මුදනාටත් මේ කුසල ශක්තිය ඒකාකාරව පිළිතුරුමින් අපි නම් මේ පරිලෝකීය වංශ පරම්පරාව ශීලමනාතුරයන් සුපිතිගාමී අවසානයේදී නිවන් සේසුපත් වේවා අපි මුදනාටත් මේ කුසල ශක්තිය ඒකාකාරව පිළිතුරුමින් ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති සදාකාලික සපය දුටින් නිවන් සේසුපත් වේවා මොකද මේ උතුම් ධර්ම දානයේ පින්කම හේතු වේවා වාසනාව වේවා පාරමිතාවක් වේවා කියලා සාදු කියලා පින්වන්නා නම් වෙනවා. ආකාශක්ඛාති බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රැක්කන්තු ලෝක ශාසනං ආකාශක්ඛාති බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රැක්කන්තු දේශනං ආකාශත්තා චුම්මත්තා දීවානාගා මෛද්దికා පුඤ්ඤන්තං දිත්වා චිරං රක්ඛන්තු තං සදා ධර්ම ශ්‍රවණං සංසිඳ නිරදයාත්ම යාවතක් වේවා සාදු සාදු පින්තුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ වතුරුදම කන්නිමහර වේළුවනාරාම වාසී යටිවන මිනුවන්ගොඩ සුදර්ශනා ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද ගම්පහ සිරිසීවල ස්වාමින්ද්‍රයන් වහන්සේ අපේ ස්වාමින්ද්‍රයන් වහන්සේ ඉටු කරන ශාසනික සේවාවන්ට තව තවත් ශක්තිය ධෛර්යය සහ නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ අප ප්‍රාර්ථනා කරමු. ඔබට කෙරුවන් සරණයි. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සුභ ශිල්පයයි. රාජ්‍ය නායක ප්‍රචාරක නියුත පරිපූර්ණ